ඉතින් යනවා අපි මෙතෙක් සම්ප්‍රදායන් කුලව ඉදිරියෙන් ධ්‍යාන හිටපු සංගතනිකායේ පළවෙනි පොතේ මාර සංයුත්තේ අද අතිරූප සුත්ත කියන නම් කරපු සූත්‍රයටයි අවධානය යොමු කරන්නේ මාසික අවස්ථෙන් ඉඳලා. එතනක් තියෙන්නේ ගාක් ඒ පාරසංයුත්තේ නිතර දැක් ගන්න ලැබෙන විදිහට මාර්යා සහ බුදුජාන විශ්වාසය අතර ඇති වෙච්ච කතාගල්ලාටයක් එහෙම නැත්නම් දෙවසක් එහෙම නැත්නම් සංදේශයක් තමයි. ඒකේ අනුව ඒ කතා කරන මාතෘකාව නැත්නම් ඒ સંદર્ભය අද කාටත් වගේ අදාළ වෙන එකක්. ඒ නිසා ඒ නිසා අපිට කියනවා ඒක සූත්‍රානුගත කොටස් වගේම අපිටත් මේකේ යම් කොටහක් අත්දකින්න පුළුවන්. එහෙම නැත්නම් අදාළ භාවයක් කිය. ඉතින් ඒක ඒ අදාළ භාවය තමයි ධර්මදේශනාවේ තේරෙන පහදින කොටස්. ඉතින් අනුව කතාව යන්නේ නේතන්තව බෙදූපන් යදඤ්ඤ මනුසාසයි. ඔය මාර්යා කතා කරලා කියනවා බුදුරජාණන් වහන්සේ ඒක ගැළපෙන්නේ මේ Tamanට Taman අනුන්ට අනුශාසනා කරන කියන්නේ. කාටවත් එහෙම බණ කියන එක විනය නීති පනවන එක ගැළපෙන්නේ නැහැ. හේතුව මොකද? මේ අනුරෝධ විරෝධීසු මං සජ්ජිතෝ තදාචරಂತಿ තමන් ළඟ රාග පටික දෙක තියෙනවා. ඒ නිසා අනුසංසාරද කරන්න දෙපා උඹට ඒක සුදුසු වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුජානන්ස අභියෝග කරනවා ඒ කෙලෙස් සාම සහිතව කෙලෙස් බරිතව නැත්තම් සහිතව අනුන්ට අනුශාසනා කිරීමේ අනුපාඩු. ඒක ඇත්තටම යෝග ජීවිතය ගත කරන කාටත් වගේ සබාගත යුතු මාර්ගය දුන්නත් හොඳ උපදේශයක් තමන්නගේ වැරදි තියාගෙන අනුන්ට බණ කියන්න යන්න එපා. හොවා දෙන තරහට තමා සම්මතයේ පිහිට ආශිත. ඉතින් ඒක කරන්න හරි ලේසි මම භාවනා කරනවා කියලා කියන්නේ නැතුව ඉන්න කෙනා. මම ගවිල ඉන්න කෙනාට කවුරක්වත් ඇවිල්ලා අනුශාසනා ඉල්ලන්නේත් නැහැ. ඒක කිසිම ප්‍රයෝගශීලී වෙන්න ඕන. ඒ නිසා මට ඒක ආවෙම නැහැ. පැවිදිලා අවුරුදු 20ක් විතර යනකම් කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. වාක් හිටියා වැඩි වැඩිමහල් ලොකු ස්වාමීන් වහන්සේලා ඉතින් මට ගොඩක් ඒ විවේක ලබා ගන්න පුළුවන්. ඒ කාලේ මම කියපු දෙයක් තමයි මේ බාගර තැම්පිච්චාලා කණ්ඩේපා හවන්නත් එපා. ඔක හොඳට තැම්බෙනකන් හිටපන් කිය. ගුරුම ගියාට පස්සේ එහෙමම ඒ මේ පන්සාදෙත් මතක් කරා පුතේකෝ. ඉතින් ඒකම ගන්න එක තියෙන්නේ. මේකන් තව ප්‍රතිරූපම් මේක ඔබට ගැලපෙන්නේ නැහැ. සදඤ්ඤ වනුසාසති අනුශාසසි අනුත් අනුශාසන කරන එක ගැලපෙන්නේ නැහැ මොකද අනුරාධෙහි අනුරාධ විරෝධෙහි තමන්ගේ හිත රාගයටත් ඇතිනවා ද්වේෂයටත් වැටෙනවා නම් එහෙම කෙනාට සජ්ජිතෝ සදාචාරන්ති ඒකට ඉදිලා එහෙම ගත කරන කෙනෙක් තවකතරී අවවාදනේ අවවාද උපදෙස් දෙන්නේ නැණ්ඩේපයි කියන. ඉතින් පොත කොටා ගිහිල්ලා ගිහිල්ලා හට කොටපු දවස වගේ නැත්නම් බුදුරජාණන් වහන්සේට නැත්නම් පලාසන සකල ක්ලේශ දුරු කරපු උත්තරෙන් ආශේකත් අර විදිහටම මාර්යා ඊලා තට්ටු කරන ගතිය, අභියෝග කරන ගතිය, ඒක එක විදිහකින් විලජ්ජ නැති ගතියක්. එහෙම නැත්නම් ඉතින් මාර්යා දන්නේ නැද්ද දන්නේ නැහැ. ඉතින් ඒකවල බුදුචාන් වහන්සේට අනිකුත් ශිෂ්‍ය ලෝකයාට අවබෝධ කරලා දෙන්න අමාරුනේ මොකද ඒවකට තිබුණු ඒ බ්‍රාහ්මණ ආගම පිළිගත්ත කට්ටිය පිළිගන්නේ නැහැ බුදුචාන් වහන්සේ බුදුලයි කියලා. එහෙම නැත්නම් මේ මේ උරුමේල කාශ්‍යප කොච්චර උනත් දක්ෂකම් තියෙනවා නමුත් ශ්‍රවණ බවත් ගාතමනාචේ මම වගේ රහත් නැහැ. ඒක 16 පොලක වගේ කියනවා මේ ගිනි මේ වතුරේ පක්මන් කරන්න පුළුවන් දූවිලියගේ ගාන. ගිනි නිවන්න පුළුවන්. නාග දමනය කරන්න පුළුවන්. මේ මේ දේවල් කරන්න පුළුවන් නමුත් මම වගේ රහත් නැහැ කියන්නේ. ඉතින් ඒක බුද්ධානුස්සතිය උගන්වනකොට හැමදාම ඥානාරාම ස්වාමීන්ගේ ෆේවරිට්ම කැලේ තමයි මේ බුදුජානනාථේ අරහං කියන ගුණේ. අරහං කියන ගුණේ තමයි මේ කුරුවිල කාශ්‍යප අභියෝග කරලා විශ්වාසින දක්ෂිතය බුදුජානනාථේ ත්‍රාගන්තිකෙක් විතරයි ඉනේනේ දේවල් වලට උත්තර දුන්නා. නමුත් කුරුවිල කාශ්‍යප කියන හැම වෙලාවෙම නෑ නෑ ඔය වෙලේ හෙලම යන කරන්න පුළුවන්. හැබැයි මම වගේ රහත් නෑ. ඉතින් ඒ වගේ දෙයක් මාය විතරක් නෙවෙයි කවුරුත් වගේ පිළිගන්නවා. අපි සමහර වෙලාවට අපි කරන වැඩ ඇහිලා අපිට පේන දෙන්නේ මේ බුදුහාමුදුරුවෝ සමාසන සකලක්ලේ දුරු කරන බවට මතක නැහැ. ඩොක්ටර්ට බුදුහාමුදුරුවෝ මතකත් නැහැ. ඉතින් ඒ වගේ වෙලාවවල අපේ තිබොත් මේ වගේ නොකිය සිය වෙනවා. ත්‍රිඥාන ස්වාමී කියලා දෙනවා. හැබැයි මම කරන්නේ. මම කරන්නේ අසෝලා කිප්පි. ඒ මොකද මේ වැඩේ බුදුහාමුදුරුවෝ වැඩි යම්දා. එහෙමයි දවස් පැය 20ක් විතර ගත කරන්නේ එහෙම තමයි. මම පොඩි වෙලාවයි මේ බුදු ජානනාසේ කියපු විදිහට කාය වචන හිත හදාගන්න උත්සාහයක් කරන්නේ. ඒක අමාරුයි. මේ පුළුවන් වෙනවට කරන්න උත්සාහය ගන්න. ඒක නිසා මේක එච්චරම දුරස්ත කෘත්‍රිම චෝදනාවක් නෙවෙයි. ඒක ඒක මට හිතන වෙලාවකට සර්වචනාංශික මේකේ තියෙන ගැඹුර තේරුම් ගන්නගත්ත බලක් අගවනවා බුද්ධ විචිකමම ධර්මයේ දේශනා නොකරන අදිෂ්ඨාන කරනවා. ඒ මොකද කවුරක්වත් මේකට යෙදිලා නැහැ. එහෙම නැත්නම් ඔක්කොම ලයිනේ මාර පාක්ෂිකව. ජනස අපිට උපදෙස් කරන තරම් කෙනෙක් නෙමෙයි අලුත් පැවිදිච්ච කෙනෙක් කලුකේ සහිත තරුණ වයසේ ඕගොල්ලෝ කියන කට්ටිය අහන්නේ මොකටද මේ ඉතින් ඊනිකට පැවිච්ච පැරණි වවුන වෙච්චර ඉඳද්දි කියලා පැවිදිච්ච සම්ප්‍රදාය ගරුකර. නමුත් එතකොට සාම්පති බ්‍රහ්ම රාජා තමයි ඇවිල්ලා වැඳලා දකලා කියන්නේ ඔක්කොම ඔය හිතන තරම් කෙලෙස් නෑ සමහර අයගේ ඇහැට වැට තියෙන දූෂ්මමනේ අඩුයි ඒ ඇත්තෝ සමහර ලාඩ ටිකක් අල්ලගන්නේ ඉතින් ඒක බුදුජානනාංශයේ සාක්ෂියට අරගෙන නැත්නම් ආරාධනාවට අරගෙන තමයි ධර්ම දේශනාව සඳහා යන්නේ. හැබැයි එතකොට අර ඉස්සල බෑ කියපු ගතිය වගේ සීඩයිරි ගතියක්, මෙලි ගතියක්, අස්බාන ගතියක් තිබුණේ නැහැ. ගත්තර පස්සේ ඒක එහෙම කරගෙන යනවා මොකද සුන්නද පාරමිතා බෝධි සම්භාර නිසා. ඉතින් ඒක නිසා මේ අපි අපේ ජීවිත ගත්තත් අපිට එහෙම තේරෙන වෙලාවක් එනවා. මේ අපි කාට හරි මොනවද කියන්නේ ඉස්සලා අපි ඇත්තටම මේකෙන් පරිපූර්ණ භාවයට ඇවිල්ලා තියෙනවා කියන්නේ. ඉතින් ඒ කාරණාවේ ජීවත් අනුගමනය පරිපූර්ණ වෙලා නැත්නම් ඒ අනිත් එක ගැලීම මූණ දමලා ගන්නවා. ඒ අනුන්ට බල කීචා ඉන්න වෙලාවේ තමයි තමන්ගේ වැඩ ටික කරගන්න. මොකට පරකාශ කරන්න ඉස්සලා මේ ගෙදර තියෙන මර කාටි පොඩ්ඩක් බලන්න කියනවා. ඉතින් ඒක නොදැන සිටීම තමයි අද කියන විද්‍යාවයි අද කියන ශිල්පය. මේ ශිල්ප කියනකොට මොනම දෙයක්වත් එහෙම ගෙදර මර කාටි අදාළ නැහැ. අවශ්‍ය වෙන්නේ ලෝකෙට කරන පරකාශය විතරයි. ඉතින් ඒක නිසා තමන් කරන ක්‍රමේ ක්‍රමක්‍රමේ අර බයලජ්‍ය දෙක හෝ ඉන්දිය සංවරය හෝ සීලය හෝ ප්‍රතිවිචක කරලා ඉතින් ඒක උනාට පස්සේ එලවත් නැති වෙනවත් නැත්තර කරපත් වෙලා මැරෙන්නේ. ඉතින් ඒ නිසා මේ මාර්යා කියන කතාව එක පැත්තකින් ඇත්තයි. තමන් කාට හරි අනුශාසනා කරනවා නම් ඒක සුදුසු නැහැ. තව ඒක අනුශාසනා කරන්නේ තවදුරටත් ඒ රාග දෝෂ වල නැගෙනවා ලඟිනවා කියන්නේ. ඉතින් ඒක තමයි චෝදනාව. ඒක බුදුජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නෑ මේ මම සර්වජන් වහන්සේ ලෝකානුහිත ලෝකහිතානුකම්පාවේ අනුත් ආශ්‍රාසවා කරනවා මතයන් වහන්සේගේ රාග දෝෂ දෙකේ විශේෂයෙන්ම මිදුණයි කියලා. ඒක තමයි ඒකට දෙන්න තියෙන කෙටි උත්තරේ මිදුණයි කියන එක. සමාජික උත්තරේ තමයි ලෝකානුකම්පාව කියන එක. ඉතින් හිතානුකම්පේ සම්බුද්ධෝ යදඤ්ඤ මනුසාසති අනුරෝධ විරෝධෙහි විපමුක්තෝ තථාගතෝති. ඉතින් අන්නේ චිත්තක්ෂණයක් හිතන්නකො. අපි භාවනා කරන කෙනෙක් ගත්තාම අපි ජීවිතයට ඇවිල්ලා ඒක විශාල කැපකිරීමක්. ඊට පස්සේ අපි පස්පව් දස කුසල් වලින් වෙන් වෙලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අභිරමණය කරන වේලාවල් අයින් කරපු වෙලාවක් නේ කයට හිතියදනයි කියන්නේ. ආයන පස්සනාවක් කරනවා ආනපන සතියක් කරනවා එහෙම නැත්නම් ස්ථක්මනක් කරනවා කියලා එමේ හිත යෙදුව පමණින්ම හිත ඒ අරමුණට යන්නේ නැහෙනේ. අපි මේ වෙලාවේ කෙටියෙන් සලකනවා අරමුණට ගිය වෙලාවක් කියලා. මේ වෙලාවේදී අපිට වෙරිෆයි කරලා නැත්නම් ප්‍රත්‍යක්ෂණය කළ දැනගන්න පුළුවන් නම් අනුමාන ඥානකින් මේ වෙලාවේ කිසිම අකුසලයක් හිතේ නැහැ. ශිල්පත කැඩෙන්නෙත් නැහැ අකුසලයකොත් හිතේ නැහැ. මම හිත තියෙන්නේ අසවල් දෙයි. ආනපාන ගත්තොත්, පින්දි නැකිනම් ගත්තොත්, ඉදිරියෙන් බව දැනගත්තොත් ඒක අකුසල අරමුණ නෙවෙයි. තම සක්මන් කරනවා කියලා දැනගත්තොත් අකුසල අරමුණ නෙවෙයි. ඒක අන්නේ පිරිසුදුකමෙන් ඇති වෙන ඡේද නැත්තම් ඒකෙන් ඇති වෙන අනුමෝදනාව නැත්තම් ඒ යෝගාවචරය හරියට බලාපොරොත්තු වෙනකොට ආනපාන මුලමද බලා ගන්න බැරි වුණා ආනපදේශියක්වත් බලන්න බැරි වුණා සක්මන මෙච්චර කර ගන්න බැරි වුණා සක්මනේ යම දක්ම අත වෙනස බලා ගන්න බැරි නැහැ කියලා අර තමන්ගේ අඩුපාඩු එවත්තාන සම්පූර්ණ වෙච්ච නැති කොටස් පිළිබඳව ඒ තැවෙනකොට පැහැදිලිව පේනවා යා මේ වෙනකොට ළඟා කරගෙන තියෙන ඒ කුසලය දක්ෂතාවය අනුමෝදන් වෙන්නේ නැහැ. ඒක ඒ වචනේ කියනකොටම තේරෙනවා. අරටන් වාර්තාව කියනකොටම තේරෙනවා පරාජිත ගතියකින් තමයි කියන්නේ. ඒක ඒකට මාර්යා වෙල කියනවා ඔබ මේ අනුන්ට උපදෙස් දෙන්න යන්න එපා බේනවා. මේ මේකටම ඉදිරිය පැහැදිලිව ගත කිරුවොත් උඹට කරන්න බෑනේ කියලා ඒ යෝගාවචරයා කමඨාන් වාර්තාවට අන්නර බංකොලොත් මානසිකත්වය තමයි තියෙන්නේ. ඒ වගේම එහෙම කෙනෙක් ඒ බංකොලොත් මානසිකත්වයෙන් කවදාවත් භවනා කරපු නැති කෙනෙකුටවත් උපදෙස් දෙන්න ගියොත් අහන්නේ කරන්නේ තේරෙනවා. එයා කතා කරන්නේ කැරිච්ච හිතකින් කියලා. බංකොලොත් මනසකින් කියලා ඇත්තටම ඒ බංකොලොත් මනසක් සීනවද නැද්ද දන්නේ නැහැ. ඇතත් නැතත් සංවේදනයක් වෙන්නේ නැහැ. ඇතත් නැතත් සංවේදනයක් වෙන්නේ මොකද බංකොලොත් භාවය නිසා. ඉතින් ඒක සඳහා යෝගාවචරයක් නැත්තම් ගුරුවරයාගේ එහෙම නැත්තම් කමඨාන් ජීන එක්කනාගේ පිටියල පිළිච්ච ගතිය කියන එක අත්‍යවශ්‍යයි. හැබැයි ඒක හැදෙන්න මේ පිළිච්ච ගතිය හැදෙන්න අඩු ගානේ අනාගාමී වෙන්න ඕනේ කියන. එතකම්ම Tamanට මේ මොකද්ද මේ කරගෙන ගියේ කොතනද මෙතන ඉන්නේ කියන එක එක ඔය කියන බල්ල කට්ටේ පණින්නේ නැහැ. සෝවාන් වෙනකොටම චිකිත්සාව අඩු වෙනවා. ඒ වුණාට එයා තාමත් ඒ රාග ద్వේෂ සහගත දේවල් කරන්න ඉඩ තියෙනවා භාවනා කරන වෙලාවෙත් පිට. ඉතින් ඒකවට තමන්ටම ඒ විචිකිච්ඡා උද්දච්ච කුච්ච පහළ වෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා හොඳ දේ තමයි ඒක අව탁සේරු කරන්නේ. ප්‍රකාශ නොකර ඉන්න එක. ඒ තමයි ඥානාරාම ශාස්ත්‍රයේ අපිට දීපු ආදර්ශයේ පුළුවන් තරම් ඒ තමන්ට ලැබෙන භාවනා අධ්‍යක්ෂයේ අව탁සේරු කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වගේම ප්‍රකාශ කරන්නත් එපා. මේ දෙක මැද තමයි තාම සම්පූර්ණ කරලත් නැහැ අනුපාඩු ටිකුත් තියෙනවා. ඒ සමහර ඇත්තන්ට ඒ ගినాපු සංසාරගත පාරමිතා නිසා වාද කරන සිද්ධ වෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් පළියට ප්‍රස්තාව කරන හාමුදුරනේ හිතන්නේ ආන්දුවේ ඉලේ ස්වාමීන් වහන්සේට උගන්වන්න සිද්ධ වෙනවා. ශිෂ්‍ය. ඉතින් ඒ ශාන්තිස දන්නවනේ මම ගියේගේ ධර්ම සමාන සිල් නැහැ. ඒ කෙලින්ම රසාව කරන මිනිස්සෙක් නේ. ඉතින් එහෙම කෙනෙකුට කොහෙද ඒක රසා ආන්දෝ කියන්නේ මේ සිලබස් එක තියෙන මේ කරපස්සය. නැත්නම් ඒකට වරණ අර වික්ත ප්‍රතිබල භාවේ නැහැ. එයා කුලී කාර්යයක් කියලා. කුලීට අරගෙන කෙනෙක් නිසා. ඉතින් එතකොට ඇති වෙන මානසිකත්වයේ තුල අර කියන පෞරුෂත්වය ඉන්න පුළුවන්. නැත්නම් ගිහියෙක් ගන්නකො උගන්වන ගුරු රැකියේ උදෝ පල්ලියට වැඩ කරන දොස්තර කෙනෙක්. තල්ලියට වැඩ කරන නීතිඥයෙක්. මොකෙක් හරි කරක් නැහැ. ඒකද දන්නවා මම මේ වැඩ කරන්නේ අසෝලා යටතේ කියලා. ඉතින් එහෙම ඉන්නකොට දවස් දිනකට බලය අධිකාරිය පවත්තන්න ගියාම එයාට අනිවාර්යයෙන් බලය අධිකාරිය පටවනවා. එහෙම නැත්නම් එයාට කරන්න ශක්තියක් එන්නේ නැහැ. මොකද හේතුව එයා දන්නවා මේ කුලියට වැඩ කරන්නේ. ඉතින් ඒ අනුව බලනකොට මම මේ තනාගරේ යන මාතෘකාවේ කවුරු හරි ආරාධනාවක් කරනවා නම් ඒ වෙලාවේදී ඒ දේ කෙරුවා කමක් නැහැ. කවුරු මේ වහන්සේ දිහා බලනකොට මට හිතෙනවා වහන්සේගෙන් මේක අහගන්න ඕනේ කියලා. ඉතින් කියන්න ඕනේ එයා තමයි මේ පටවන්නේ අපිට. මේ ප්‍රශ්නේ. ඒ නැත්නම් මේ අයිති වාස්තු මේ සුසුසුකම ඒ වෙලාවේ තමන් ගුණ වසාගෙන හිටියට කවුරු හරිලා ඉල්ලුවොත් නොදී ඉඳන්නේ. ඒක හොඳ නැහැ. ඒ කෙනාට කියන්න ඕනේ මෙන්න මේ සීමා දැරිත මේ වගේ ඉල්ලීම මේකයි. ඒක ඉෂ්ට කරනවා. ඒකෙන් අරගෙන මේ පලාතම අල්ලන්න යන්න එපා. ඒක ප්‍රශ්න අපේ කරන්නේ නැහැ. යනකොට පොඩි ඉලක්ක තිබුණා කනවනේ යායම කරනවා කියන්නේ. ඉතින් අන්නේ විදිහට ආරාධනාවක් ආවොත් ඒක සලකා බලන්න ඕනේ විශේෂ භික්ෂුවක් පිටහම සම්පූර්ණ භික්ෂුව සිව්පස්යෙන් ලබන්නේ දානෙන්නේ. ඒකෙන් දාන දායකයා මොනවාරි කිව්වොත් එයාට ඒ කියන දේ කරලා දෙන්න පුළුවන්කමක් භික්ෂුව ගාව තියෙනවනේ අලංකාතුන් අලං සංවිධාතුන්. යමක් කිරීමේ හැකියාව තියෙනෝනේ යමක් කරවීමේ හැකියාව තියෙනවා. ඒ බත් කන කෙනා අනුගේ බත් බැලියෝ කියන අපි කියන්නේ බතනේ වැඩ කරන්නේ අපි කුලියට නෙවෙයිනේ. ආන්න එතකොට මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් කියනකොට මේ ටික මට පුළුවන් මේ ටික මට බෑ මම මේක කරන්න ඕනේ කියලා එතනදී ඉදිරිපත් වෙන්නේ කාගරි ආරාධනාවක්. ආරාධනාවක් නැතුව කරන්න කියොත් තමයි ඔය ඌර දවල් හාරනවා කියන එකක් තියෙනවා. පිටේ ඇති ඌර දවල් හාරනවා. ඉතින් කුටි ගන්න. ඌරගේ වෙලාව රැ. අර ඌ කාගෙන කාගෙන යනකොට ඌරට හිතෙනවා නෑ දවල් වුණා ප්‍රශ්න නෑ කියලා දවල් හරනවා. එදාට කුටි ගන්නවා. ඉතින් ඒ වගේ අර සමාංගේ ප්‍රමාණය දන්නේ නැතුව සමාංගේ වප්පසාරිය දන්නේ නැතුව බාහිරයට ගියොත් තමයි අපි ගෝචර භූමියෙන් එළියට යන්නේ. තාත්තගේ බුදුලෙන් එහා පැත්තේ. ඒකෝට අපිට අරසාවක් නැහැ. නමුත් සරුවචන් වහන්සේ මේ ලෝකවිදු ලෝකය ගැන දැනගෙන ඒක ඔක්කොම අත ගන්න නැතුව මේ වැඩේට බැස්සේ නැහැ. ඒක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනවා දිව්‍යයන් සහිත මරුත් සහිත බඹුන් සහිත ලෝකේ මට යම්තාක් අවබෝධ කළා කියන ඥානෙ නැහැ මම ඒක ප්‍රකාශ කරේ නැහැ. මම අද ප්‍රකාශ කරනවා මොකද මට අවබෝධයක් තියෙනවා මේ සාරසත්‍යයන් ඥානෙ ලැබුවයි කියන්නේ. ඔය පණිවිඩය විතරයි මාළයට ගිහිල්ලා නැහැ. ඒක ගිහිල්ලා නැහැ. කලින් එක ගිහිල්ලා තියෙනවා. මම කාටවත් අනුශාසනා කරන්න යන්නේ මොකද මම ඒ සර්වඥතාවය කියන්නේ ලෝකේ ශේෂ්ඨ වශයෙන් සහ කාලය තුන්කල් වශයෙන් අවබෝධ කළා. අවබෝධ කරාට පස්සේ මාරේ ඇවිල්ලා කතා කරනවා කියන එක තමයි ලැජ්ජනසිකම්. ඒක තමයි මාරේ කියලා කියන්නේ. ඉතින් ඒකකොට බය වෙනවා නම් සැලෙනවා නම් ඒක අපේ කෙලෙස්. අපිලා කෙලෙස් තියෙනවා මාන තට්ටු කරන්න බය වෙනවා. මාය තට්ටු දෙන්නේ නැතුව වෛර කියනවා කියන එක නෙමෙයි විතර කතා කරන්නේ. මාය තට්ටු කරා. යාපිට චෝදනා කරත් ඔබට සුසුසුකම් නැහැ කියලා වික්තෝ ප්‍රතිබල වේල කරුණු ගන්නන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒක තමයි ඔය සීපිරිසිඳියාපත් කියලා කියන්නේ. අත ධම්ම නිරුක්ති ප්‍රතිබහාන ලැබපු දේ හේතු කරුණු සහිතව කියන්න පුළුවන්. ඉතින් ඒකට ආරාධනාවක් වෙනකන් ඉන්න ඕනේ. ආරාධනාවක් නැතුව ඒ දේවල් කරන්න කියොත් තමයි අර පිහිය චූර දවල් හාරනවා කියන කතාව වෙලා තියෙනවා. ඉතින් මේ ආගමික පූජකතු මණ්ඩලට වෙලා තියෙන ඔන්න ඔය කෙලිය තමයි. ඒගොල්ලෝ පච් කරගන්න නැත්නම් ධනන් විසින් self කොයි කරගන්න කනිවල ඒගොල්ලෝ කියනදි මම දැන් අනුශාසක දුරේ ඉන්නේ කියලා. හැබැයි ඒක සඳහා කළ යුතු ප්‍රතිපත්තිය ඒ සඳහා කල්කට කරන්නේ නැත්නම් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට උත්තේන මොකද සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කියන උපදේශකවරු ඒගොල්ලෝ දන්නවනේ ප්‍රතිපත්තිය නෑ කියලා. ඉතින් එතකොට අර පල්ලිය හෝ පන්සල හෝ දෙන අධිකාරියන් නඩත්තු කරන්න බෑ. ඉතින් ඒක වෙන්නේ ඇත්තට මේ ලෝක සාසනෙ. කාට හරි මේ සමාජගත ආගමක කටයුතු කරනකොට තමයි ඔය මායя කියන කතාව වෙන්නේ. නැත්නම් අපි යෝගාවචරයට කියන මේ මම දැන් මෙතන කියන தත්ත්වෙදි එන්නේ. මොකද යා බලන්න පුළුවන් තරම් නොකියයි. කතා කරන්නේ නැහැ, දැත්ත කරලා ඉන්නවා. එහෙම තමයි මමත් විශ්වනවන ඊට පළවෙනි අවුරුදු 20ම වගේ ප්‍රධාන වශයෙන්ම කිව්වේ පුළුවන් තරම් ගුරුවරයෙක්ට ඉඳ කාටවත් අනුශාසනා කරන්න යන්න එපා. මොකද ඒකට තමන්ගේ වැඩේට බාධායි. ඒකතර මානසිකාරකම් වෙනවා, මිනිස්සු ඉන්න පටන් ගන්නවා, හරියට වර්ධිනවා, පැද්දවත් වර්ධිනවා. ඉතින් පස්සේ ඔය සතිපස්සන පටන් ගත්තට පස්සේ අපිට සිද්ධ වුණා සාමාන්‍ය යෝගාවචරයට වඩා ඉතාලම වයස අඩු අයට මේක හදා බෙදා ගන්න. ඒ වගේම මානසිකත්වයේ හුඟක් වැටිච්ච අයට මේ බරපතල රෝගයක් ඇතිච්ච අයට එහෙම නැත්නම් ඔය පත්‍රෝගේ පාවිච්චි කරලා නැත්නම් අපචාරයට ලක් වෙලා එහෙම නැත්නම් හිදී විලංගු වැටලා ඉන්න අයට කතා කරා. අන්න එතෙන්ට යනකොට ඒ කෙනාට ආගමික නායකයෙක්ම අවශ්‍ය නැහැ. ඒ කෙනෙකුට පොසිටිව් තින්කින් තියෙන හැකි සංඥාව කියන ඕන කෙනෙකුට ඒක කරන්න. ඒක ඉස්ලාමම කියුවේ මේ පාක්‍රෝඩගේ ඉඳදී ලොකු සාංශික ප්‍රස්ථාන කරන ගමන් ඒට හම්බෙලා තියෙන පොතක් you can conquer cancer කියලා. ඒක බලනකොට ඒ දීප එක්කන ලියලා තියෙනවා මේකට තමයි හිත තමයි බලපන්නේ. ඒක ආසන කියනවා කියලා වැටුනොත් දිගින් දිගටම පිළිකා ගෑවිලා වැඩේ. නෑ මම ළඟ තියෙන ප්‍රතිචාරකේ මම මේක වැඩ ගන්නවා මම සාමාන්‍ය ජීවිතය ගත කරනවා ඒකෙන් අඩුපාඩුකම් වුණත් කරනවා කියලා ඉදිරියේ බලන්න ගත්තොත් ප්‍රතිකර්මත් කරන ගමන් එතකොට අර ආත්ම ශක්තියේ ලොකු වර්ධනයක් සිද්ධ වෙනවා කියලා මේ හිතපොත ඒ කියන පිටා හැදිච්ච කෙනෙක් අදලා සෝ වෙච්ච කෙනෙක් අකුලකොත් කපලා ඉතින් අන්න ඒ වගේ විස්තර බලනකොට තව පැත්තක් එන්න පටන් අරගත්තා. ඒ තමන්ගේ ගමන සඳහා පිටිශෝධන නෙවෙයි ඇතුළෙම චෝදනයයි. ආන්නේ දෙකටම විශ්වසනීයත්වේ නැත්තම් ඉතින් ඇති වෙන ඒ ප්‍රතිශක්තිය තමයි තාමත් වැඩගත් වෙන්නේ. ඒක ඉතින් Tamanට අයිති දෙයක් නෙවෙයි. ඒකේ ඉන්න පරිසරයට හොඳට තේරෙනවා. ඉතින් ඒ සඳහා බලනකොට අද හුඟ දෙනෙක් මේ මම කියන්නේ යන්නේ නෙවෙයි භාවනා කරන්නත් බෑ ශරීර සෞඛ්‍ය නැහැ කියලා කියනවා. භාවනා කරන්නත් බෑ මට අරක තියෙනවා මේක තියෙනවායි කියලා ඒගොල්ලෝ විහිං අර නිදහසට අනුසලසනවා. එහෙම නිදහසට අනුසලස ගන්න කෙනාට උපදෙස් දෙන්න තියා සමන්ත වෙලාවක්වත් ගන්න බෑ. නමුත් අපි අද මේ බණ කියන බණ අහන අතර එහෙමයි නෙවෙයි ඉන්නේ. දැන් තමයි Tamange අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ සඳහා අතකප වෙච්ච අය. නමුත් සතිපාසලේදී ඊටාම අර කියන දේ පුංචිම දරුවන්ට නැත්නම් මානසිකත්වයේ වැඩිචාරය දිහා බලනකොට තේරෙනවා ඒගොල්ලන්ට අර බැහැ ගන්න තියෙන අමාරුව බය වතුරට බහින්න තියෙන බය තව මේ මේ මේ වලලු කරදක්වත් වතුර නැහැ. ඒ මහා සාගරයක් තමයි. ගුණ වතුර පාගන්නත් බයයි. අන්නේ ඒ වෙලාවේදී අර උත්ප්‍රේරණ ක්‍රියාවලිය කාටරිදේ කියන්නේ අනකොට තමයි තේරෙන්නේ අපි කල්ලාතු කොට සතිය වඩලා මේ වතුරේ අපිට ඉස්සර දෙල්ලක් කරන්න බෑ. ධනක් විතර යනකම් වතුරේ යන්න අපිට බය නැතුව කියලා දෙන්න පුළුවන්. කියන ඒ තමන් මේ වෙනකොට අවබෝධ කරලා තියෙන මේ සමාජගත ආචාර ධර්ම හෝ එවනත්නම් අභියෝග කිරීම දිනකට මුහුණ දෙන ගතිය මේ ලැබලා තියෙන පුංච කොච්චර වටිනවද කියලා තේරෙනවා. සමහර වෙලාවට තරමටම හැරෙනකොටම බයයි. මේ සතිය කියනකොට භාවනා කියනකොට එහෙම නැත්නම් සීල තුන් ගුණ තුන් දහිනව. නැත් අපි ගන්න ටික ඒගොල්ලන් කියලා දෙනකොට ඒගොල්ලන්ට කියන්න ඕන ඕගොල්ලෝ ආචින්න වැරදි ටික අපි ළඟ තියෙනවා කියන්නේ. ඒක ලොකු හයියක්. ඒ විශේෂයෙන්ම අර මේ වාක්ම වැඩිච්ච මානසිකත්වයක් තියෙන කෙනා. ඊට පස්සේ ඒ අර කිනකොට කියලා දීම නිසා Tamanට ලැබෙනවානේ විශාල මේ ජීවිත පරිේශනාත්මකව අධ්‍යක්ීමක් මෙහෙරීමක් ඒකේ වර්ධනය කාටවත් අල්ලන්න බෑ. ඒ තමන්න තේරෙන්නේ නැහැ. තමන්න තේරෙනවා මේ කරපු වැඩමුළුව සාර්ථකද නැද්ද කියන එක. නමුත් මට වෙච්ච දේ අනුන්ට මේවා කරන්න කියන නිසා තමන්න වෙච්ච දේ. ඉතින් ඒක මට ඉස්ලාම ආණ්ඩාම්බුනේ ඔය නිව්සීලන්ත වලදී ඒගොල්ලන්ට මම ඉස්සර ගිය අවුරුදු දෙකකට හැදෑවා. ඉතින් සමහරට කියන එකම බණමයි ඔබ වහන්සේ කියන්නේ කියලා. තව සමහර කියනනේ අද මේ දෙකට වෙලෙන්නේ අලුත් ස්වාමීන් කියලා. ඒ තරම් ලොකු වෙනසක්. ඉතින් මම කියන්නේ මේ ට්‍රැක් එක තියාගන්න. මොකද මට බල බල ඉන්න වෙලාවක් නැහැ. හැබැයි ඕගොල්ලෝ කියනකොට මට තේරෙනවා මේ බණ කියන මගේ මොකද්ද වෙනසක් සිද්ධ වෙනවා. ඒ කමඨහන් දීම නිසා නෙවෙයි කමඨහන් වාර්තා අහුකම් දීම නිසා. කමඨාන් වාර්ත අහනකොට තේරෙනවා මේ පුංචි කාරණාව සංවේදනය කරගන්න බැරි මේ පුංචි ප්‍රකට ප්‍රසිද්ධ දෙයක් නේ මේ ප්‍රයොරිටි දෙන එක ප්‍රමුඛතාවය දෙන්න ඕන එකක් තියාගන්න බැරි ගතිය අපේ මුළු ජීවිතේ පුරාම පැතිරිච්ච ප්‍රශ්නයක්. ඒසා කියන දේ හරියට කෙලින් කියන එකත් එහෙම නැත්නම් කමඨාන් වාර්තාවේ කියන්න ඕන මේකයි කියලා කියන එකත් ඒක යෝගාචරයට භාවනා කරනට වැඩිය උඟක් අමාරු වගභාරයක්. ඉතින් ඒක සඳහා වගකීම් සහිතව ඒ ගුරු පඬිස්සාරි කියන එක තන්නිතර ගුරුවරගේ වැරද්ද. ඒ sannivedanaya අතර තියෙන හිතසත් ඒ වගේම ජීවයුක්ත මොකක්ද කියලා දන්නේ නැතිකම ඒක වෙනමම කියලා දෙන්න එක භාවනාවට එහයින් ගිය නිරුක්ති ප්‍රතිභාන දෙකට වැටෙන්නේ. නිරුක්ති කියන්නේ හරියට කියන එක. ඉතින් ඒක වැඩෙන්න නම් මේ ගණිතනම තියෙනවනේ අන් සමමට මේ හෝ ඕනම කෙනෙක් එක්ක සාකච්ඡාවකට යන්න පුළුවන් වෙයි. මට තාම වැඩි වෙනකල් කරන්න බෑ කියලා ප්‍රශ්න ගැහුවොත් මම කියන්නේ ලොකු අකුසලයක් හෝ පසුබෑමක් කරනවා කියන එක. ප්‍රගතිය අඩුවීමක් සිදු වෙන්නේ ඉතිකේ. ඒ නිසා අපි මේ දවස්වල ඇත්තටම සතිපාසල කතාව කියනවා නම් කරන්නේම ඒ භාවනා පුහුණු කරුවන් ගොනු කරලා ඒගොල්ලන්ට තම තමන්ගේ භාවනා කරන එක තමන් බලාගන්න මේක අපි තව කෙනෙකුට බෙදලා දෙනවා නම් මෙන්න මෙහෙමයි දෙන්න ඕනේ ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මේකටයි ඒ අහනින් එක්කනාගේ මෙන්න මේ පැත්තේ වෙනස විතරයි අපිට වැදගත් වෙන්නේ අනිත් ඔක්කොම එකතරේ හැදෙන්නේ නැහැ වගේ මේ ඉගැන්වීම තුළ හම්බ වෙන තමන්ගේ කමඨාන සුද්ධ වෙන ගතිය ගුරුවරයාට දෙන්න ඕනේ නැහැ. තමන් ඇසුරු කරන අයත් එක්ක ඍජු සංවේදනයක් වෙනවා නම් දෙපැත්තටම පුදුමාකාර කම්තාන් සුද්ධ වීමක් වෙනවා. අපි කම්තාන් සුද්ධ වෙනවා කියලා කියන්නේ පෞෂත්ව ගොඩනැගීමක්. එහෙම නැත්නම් මනුෂ්‍යකම තේරුම් ගැනීමක්. එහෙම නැත්නම් නායකත්ව පුහුණුවක්. එහෙම නැත්නම් ප්‍රමුඛතාවයේ තේරුම් ගැනීමක්. ඉතින් ඒක එක සැරයක් කරලා බෑ. ගොඩාක් අත්තරදි හරහා තේරුම් ගත දවසේ ඒක මගේ ධර්මයක් කියලා ගන්න නරක. ඒක ලෝකයට අයිති ධන විඥානගත දැනුමක් අපි ඒක අනිත්‍යයක බෙදලා දෙන තියෙන ක්‍රමය තමයි සමගිය වැඩ කරන්න ඕනේ නායකත්වයක් ගන්න ඕනේ ඉදිරිපත් වෙන්න ඕනේ සමාජය කියන්නේ ඉදිරිපත් වෙන්න එපා එයාගොඩ සම්පූර්ණ වෙනකම් බුදුජානකසේ සම්පූර්ණ කරලා මායයා ඒ විදිහට උලීලි පානවා නම් උසුළු විසුළු කරනවා නම් අනික් අයට උසුළු විසුළු කරපුවා අනික් අය කොච්චර වැටෙනවද කියලා හිතන්න. දැන් මේ මාර්ග සංවිතයට මේ සූත්‍රය දාන්නත් හේතුව මේ සංගීතකාරක ස්වාමීන් වහන්සේලාට ඒ අනුකම්පාවක් තියෙන අපිට මේක උදව්වක් වෙයි. අපි කොච්චර සුදුසුකම්යිට වැඩ කරන්න ගියත් බයි එක කරා බයි. මොන ජාති කරුවත් බයි. සක්සි ලෝකේ අනින්ජිතෝ නින්දාවක් ලැබුණ නැති අය ලෝකේ නැති තරම්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය සර්වඥතාඥාණයට සාක්ෂි දෙනවා නෙවෙයි. අන්නේ වගේ උත්සාහ කරන අයට ආදර්ශයක් පිටුල තියෙනවා. ඒ ආදර්ශයේ දෙවෙනි પરම්පරාව තමයි මහරහතන් වහන්සේලා ඊට පස්සේ රහතන් වහන්සේලා ඊට පස්සේ අනිකාර්යයන් වහන්සේ. ඉතින් දැන් තියෙන අපි ඉන්න මේ 2024 වර්ෂ වෙනකොට එහෙමයි නෑ කියන පොදු මතයක් තමයි ගොඩනගන්න හදන්නේ. දැන් භාවනා කරන කට්ටියකුත් නෑ භාවනා කරලා ප්‍රතිඵල ලබු කට්ටියකුත් නෑ සේරම ඇඳපු කට්ටියකුත්. ඒ ප්‍රශ්න නෑ. මේක ඉඳලා තිබිලා තියෙනවා. ඉතින් ඒ අනුව මෙවැනි පරිසරයක කෙනෙකුට මේ ජීවිතේම නිවන කියන එක සංවේදනය කරනවා කියලා කියනකොට ඔය මායාවේ ඔය පලියක් අල්ලන ගතියට අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒකේ තියෙන ආශය ජනකොට තමයි මේ ආගමික නායකයන් තමයි ගොඩක් පිටෙන්නේ මේක. ඒගොල්ලෝ හිතන ඇත්තටම සායෝගය දෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ජීවිතේ කැප කරලා තියෙන එකද? ඒගොල්ලෝ තමයි කියාපාන දැන් බෑ කියන්නේ. දැන් බෑ. ඒ නැසෙ ළඟදිම දවසක එනවා. මෛත්‍රී බුදුහාමර ආවට පස්සේ නම් කරන්න පුළුවන්. කරනවා නම් ලංකාවේ බෑ දඹදිව. එහෙම නැත්නම් ඍෂිකේශයන්. ඔය කෙනෙක් එක්ක බෑ. ඔය ගැටි වෙන කෙනෙක් එක්ක. ඉතින් මේ විදිහට කර කර ඒ පස්ස ගහන ගතිය තමයි බුද්ධහම කියලා මම බාරේ. මොන දේ කරන්න ගියත් ඒකට තියෙන මේ අනවශ්‍ය දේවල් ගොඩක් කරන්න අතරේ කල යුතු දෙයට දැම්ම බෑ ඔයත් එක්ක බෑ මෙතන බෑ ඒ වෙනකොට නම් මම දැන් මෙතන කියන එක ජප මන්ත්‍රයක් විශාල ජප මන්ත්‍රයක්. අර කියන හැම එකකම මේ මම දැන් මෙතන කියන ජප මන්ත්‍රයත් අතර විශාල කැපිපේන වෙනසක් තියෙනවා. අනිත් කට්ටිය සේරම කතා කරන්නේ බාහිර සාසනික ගැන. සෙනගා ගැන. මම දැන් මෙතන කියනකොට මම දැන් මෙතන. ආයේ වෙන කවුරක්වත් සම්බන්ධයක් නැහැ. වෙන කිසිම දෙයක් සම්බන්ධ වුණොත් මම දැන් මෙතන පාඩයි. ඒ ඉස්සල්ලාම ඇන්ත්‍රැක්ස් එහෙම චිකන් ගුන්යා. මේ රෝග දෙක ආපු වෙලාවේ මට ඇවිල්ලා තිබුණා මේ ඇමරිකන් ඇමරිකාවේ යන්න මොකද්ද මේ ආර්ගනාචන විද්‍යාත්මක ඔක්කොම හරි. ඊට පස්සේ ඇමරිකන් කාර්යකයලේට යසුබදරාන්නේ. ඉතින් අත් එක්ක මම ට්‍රැවල් කරන ගමන් මම කමිනේ ප්‍රශ්නයක් තියෙනවා මේකට බයයි මේ සෞඛ්‍ය ප්‍රශ්නේ. ඇමරිකාවේ මොකද්ද තාත්තේ? ඌ hina වෙලා කියනවා මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වමන් කරන්න කිසි බයක් නැම යනවා කියලා. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඔබ වහන්සේ විතරමයි මේ ලෝකේ මම දැන් මෙතන කියලා උගන්වන එක ඕකයි. අනිත් සියලු මේ සෙනගත් කතා කරන්නේ. ඔය සෙනගතේ තමයි ලෙඩ ඇති. සෙනග තමයි දේශපාලනේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව තේරෙනවා කියනවා. මම දැන් මෙතන කියලා මොකොත් නැහැ. මට තේරෙන්නේ ඔබ වහන්සේ කියන එක නම් يعني සෙනගකට කතා කරනවා තේරෙන්නේ නැහැ. නමුත් පොතක් බලනකොට තේරෙනවා මේ මම දැන් මෙතන කියන විශාල ජපමන්ත්‍රයක් ওই සියලුම මාන බලවේග සුන්නදුලි වෙලා යනවා. එහෙම නැත්නම් චිච්ච ගන්න ආරම්භන ධන වශයෙන් අපිව වට වට කරන ඒ පොදියටනේ අපි අහුවෙලා තියෙන කලාපයකටනේ අපි අහුවෙලා තියෙන්නේ කඩලා කඩලා කඩලා බලනකොට බයත් ඇති නමුත් නොගිනේ ඇති යුතු තරම් අන්න එහෙම කඩා බලා බෙදන්න විභජන නැත්නම් විභජ්‍ය වාදේ the analytical power එක තමයි අපි uh, දැනුම කියලා කියන්නේ. ප්‍රතිපද පද්ධතියට කල්පනා බලන්න බුද්ධියක් තියෙනවා. ඒක නායකත්වයේ නායකයෙකුට තිබීතු ප්‍රධාන ලකුණක්. ඉතින් ඒක ලබා ගැනීම සඳහා බුදුජානක වහන්සේ බුදු වුණා. මාර්යාම නෙවෙයි. බුදු වුණත් පස්වක මහණුන් එක්ක uh, හේතු ගැනීමේ ක්‍රියාවලිය දල වශයෙන් දතහන් වෙන්නේ කොච්චර දෝ සමාන ගන්නවා. පයින් යනවා. නිගදායට යනකම් යනවා බුද්ධ ගයාවෙකින්. ගිහිල්ලා ඒ කියන්නේ යන්න තිස්සර කල්පනා කරන ආලා ආලා මුද්දකරාන් පුත්‍රයාට තමයි ඒක තේරෙන්නේ. මොකද ඒගොල්ලෝ එන්නකොට ඒ අනුබුද්ධයන් ලැබලා දෙනවා. ඒකට දෙන්නම ඒක දවසකට 17කට කලින් අභාව ප්‍රාප්ත වෙලා අරූප ලෝකෙක ඉන්නතර බුද්ධ ඥානාන්තයට සම්බන්ධයක් ගන්න බෑ. ඊගාවට තන්නේ පස්වක මහණ. ඒකට හොයන්නේ යනකොටම පස්වක මහණුන් අතහරිනකොට හිටිය බුද්ධ ඥානසිකේ වැහැරිච්ච සිවුරක් වැහිච්ච සිරුරක්. දැන් එනකොට සෝභමානෝ එනවා. මේගොල්ල කතිකාවටකට ගියා මෙයා රජපෞගේ ඉන්නේ. ඊට සේවකයෝ දාසේ නැතුව ජීවත් වෙන්න බෑ. ඔය එන්නේ අපි ලව්වා ඔය අතරහිත ගන්නයි අන්තිවාහිකයන් වෙන්නයි අපි එහෙම කරන්න ඕන කමක් නැහැ. දැන් බලන්න හොඳට කාලා බිල ඉන්නවනේ. අවශ්‍යතාවයක් නැහැ උපස්ථාන කරන්න. කියලා මේගොල්ලෝ කතිකාවටකට එනවා. ඇවිල්ලා චාරිත්‍රයේ හැදෙන තකොලි හොදන්න වශිෂ්ටියක් තියෙනවා. ආධනයකුත් පණව. ත්‍යාගතුල ලක්ෂණ. තවචනන්සිම ඇවිල්ලා අතපරක පය දෝණය කරන ඇවිල්ලා ආසනේ වාඩි වෙලා කියනවා මම මේ පාරණාවක් කියන්නේ යන්න හදන්නේ කියලා. තමයි වැටි ගියා බලක් කියන්නේ. අරගොල්ල මූණේ මූණ බලන්නේ ඔයාලා මොනවද අපිට කියන්නේ කියලා. බණ අපි ඔක්කොම එකට මේ භාවනා කරන්නේ. ඔයාලේ බණ අහන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. තමයි අලුතෙන්ම මේ කෑමක් හදලා ලුණු මේ ලුණු බලන්න වෙන වෙලාවක්. ඒකේ තමයි මම කතා කරන්නේ. දැන් මම බලන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍ය ඉන්නේ කාට හරි පොඩ්ඩක් දෙනවනේ. දෙවෙනි දරේටක් කියේ. මම විශේෂම කියන්නේ පොඩ්ඩක් මා කියන කතාවක් කියලා. අනුකම්පිත නැහැ. දෙවෙනි දරේට තර උත්තර මෑ දෙන්නේ. ආවුසෝවාදයෙන් තමයි කතා කරන්නේ. තුන්වෙනි දරේටක් කියනවා චාරිත්‍රයට ප්‍රතික්ෂිප්තයි. අහන්න කැමති නැහැ. ඒකෝට අපි හිතන අපිට බුදුහාම වෙනකොට ඈතිලා සුවඳමයි. ඈතිලා රැස් වීදනවා දකි. උදේ ළඟට එනකොටම තේරෙයි කියලා. මේ තුන් සැරයක් කියලා Taman එක්ක අවුරුදු මෙච්චර ගානක් හිටපු හය දෙනාවත් වචනයෙන්ම ප්‍රතික්ෂිප්තයි. ඒක තමයි බුදු දහමෙන් පොඩ්ඩක් ටැක්ටික් එක මාරු කරලා එනත්තම් ඒක ඇත්තටම ජීවිතක් නෑ <clears throat> ධම්මචක්කපවත්තන සූත්‍රෙත් නෑ අනාත්මකම් සූත්‍රෙත් නෑ ඇත්තටම අපේ ගුරුවරු හිතලා කියන දේවල් අහනවලු මම කවදාකවත් ඔයගොල්ලොත් එක්ක අවුරුදු 6ක් විතර භාවනා කරද්දී අඩු ගානේ මේ මම එළියක් අත්දැකයි කියලා කියලා කියනවා කියන්නේ. භාවනා හරි ගියා මට මට පොඩ්ඩක් සහැල්ලුවක් පහළ වුණා ආලෝකයක් දැක්කවත් කියලා කියනවා කියන්නේ. ඒක කට්ටිය බැලුවොත් මේ මාස ඇත්තටම කවදාකවත් එහෙම මේ අදාර පාන જાති මිනිස්සෙක් නෙවෙයි. ඉවසවලු ඇයි මම එහෙම ආලෝකයක් දැක්කේ නැහැ කියලා කිව්වේ පහසුවක් ලැබුණ නැහැ කියලා කිව්වේ මොකටද කියලා. උත්තර දෙන්නේ නැතුව දෙක නැති ඉඳලා. ආලෝකයක් පහළ තිබුණ නැති නිසා. ඇයි අද මම කියන්නේ? පැටිගේ දාන ලැබුණ දේ ලැබිච්ච නිසා. එතකොට ඒ කට්ටිය මූණෙන් මූණ බලාගත්තලු මේ අපි ලව්ව අන්තේවාදී වෙන්න ගන්න හදපු කතාවක් නෙවෙයි. මෙයා කවදාකවත් කියන්නේ නැතිව අපිට තියෙන සෞහෘදභාවයට කියන්න හදාන්නේ කියලා. ඉතින් ඒ බුදු කෙනෙකුට තමන්ගේ කවුරුදු පහක් හයක් එකට හිටපු කෙනෙකුට මේ වගේ හේතු ගැන්වීමේ අපහසුකමක් තියෙනවා නම් මේ ධර්ම මාර්ග බල වේග හිතේ එහෙනම් මිත්‍යා සංකල්ප හිතේ බලපානවා නම් අපි නිකමට එතන බස් එකේ ළඟ වාඩි යන මිනිස්සු කියන්නේ එතන මේ ප්‍රතිපාදලට ආපු කියන්නේ වුණාට ආපු කෙනෙක් නෙවෙයි අපි කියන මාපියන් වාහනේ ඩ්‍රයිවර් කියලා හිතන්නේ එතනයි ළමයි යන ගහන අපේ බස් එකේ ඩ්‍රයිවර් කියලා හිතන්නකෝ. ඒ මනුස්සයා මේකට කන් දෙනවනම් අර කීවර ඔක්කොම පැනලා ගිහිල්ලා නැති සමහර වෙලාවට මේ ළමයින්ට වැඩි මේ මිනිස්සයා අල්ලනවා. සමහරට මේ මිනිස්සයා පලාරකේ නෑ. එයා ගිහිල්ලා මොනවද බොනෝ. ඉතින් ඔය දෙකම ගැළපෙනවා මේ සූත්‍රයේට. එයා තුළ මාන බලවේගයක් වැඩ කරන ඔය ඔක්කොමලා ගිහිල්ලා කල්වාර කියලා තර ඕගොල්ලන්ගේ චර්ච අපි දන්නවනේ අපේ ඕගොල්ලන්ගෙන් අහලා ඉගෙන ගන්න දෙයක් අපිට නෑ. කියලා ඉතින් රාග ද්වේෂ සහිත කෙනා අනුපදේශණය කෙලෙන්නේ නැහැ. තව සමහර වේතනවා පොඩ්ඩක් ඔය ආපිට මොකද්ද මොකක් ප්‍රශ්න නැහැ නේද? සතුන් මරන්න නැතුව හොරකම් කරන්න නැතුව කාමීච්ඡා ධර්ම දීතේ ඉලිපු අම්මගේ වාඩි වෙලා ඉන්නකොට යාට විශේෂයක් තේරෙනවා. කියන කාරණා විශේෂයක් තේරෙනවා. ඉතින් එතකොට ඒ මනුස්සයා ඒකෙන් ඇති ආයත වෙන මොකොත් කාගේවත් අර පරිශා කරගෙන යන්න ඕන කවන්නේ. අන්න ඒ වගේ භාගෙට රජස්සති මිනිස්සු ඇහි දූවිලි අඩු මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු සදාකාලිකව දූවිලි අඩු නෙවෙයි. සමහර වෙලාවල් වලට දූවිලි අඩු. ආන්නේ වෙලාවෙම හරියට ඇනේට මිටින් ගැහුවගේ තට්ටු කෙරුවොත් වදිනවා. එහෙම නැත්නම් ඒ මනුස්සයාට දොස් කියන්නත් එපා. මම මේ කියන බණ හොඳ නැහැ කියලා හිතන්නත් එපා. ආයෙ ඊට පස්සේ නොකියන්න කල්පනා කරන්නත් එපා. එහෙම දහස්වර පසුබාමින් තමයි දේශකයන් වහන්සේ නමක් ඉදිරියට එන්නේ. මේ කෙනාට තියෙන දේ තමයි එයා දන්නවා තාම රාග ద్వේෂ තියෙනවා කියලා. නමුත් බුද්ධ ශාසනය කරන්න පුළුවන් මට. නැත්නම් මේ දෙවිය කරන්න පුළුවන් ඒ සඳහා හදා බෙදා ගැනීම හොඳයි. එතකොට මා තුළ මේ අර්ථ ධම්ම දෙක විස්තර කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මිනිසුන් ඕනේ අස්තේ අර්ථ ශාස්ත්‍රය. ආර්ථික විද්‍යාව. නමුත් ඒ හරහා ධර්මය කොහොමද දෙන්නේ කියන එක තමයි නීතාර්ථ නීයාර්ථ කියලා කියනවා මේ. කියනකොට තේරෙන වචනය ඒ වචන හරහා යන තව සුවිශේෂී පණිවිඩයක්ත් තියෙනවා. මේ දෙක තේරුම් ගන්න නම් මේ ගල මේ මණික් ගල පොළවෙන් ගත්ත ගමන් විකුණන්න බෑ මේක කපන්න. මේ කපන්න නම් ඊට වැඩිය හයිය ඩයිමන්ඩ් ප්ලේට් එක තියලා මදින්න. මොකද මේ මේ මණික් සාමාන්‍යයෙන් තීරක ගාලා කරන්න බෑ. ඉතින් ඒව කරනකොට අර මැණික් ගන්නට වද දෙනවද? එහෙම නැත්නම් මැණික් ගලේ අගේ වැඩි කරනවද කියන එක. ඇත්තට මැණික් කැපියාමක් වෙන්නේ. පීඩිකාවක් වෙන්නේ. ඉතින් මැණික් කර්මයන්ද කරන කටේ දන්නවා මේ කැපි නැත්නම් මේ මැණික් වැඩක් නැහැ. රත්තරන් උනත් නිකන් ගුලිය මැගට් කියලා කියන ඒකේ වටිනාකම නැහැ. ඒක හදලා තල්ලා ඒකෙන් කැටයක් කොටලා ගත්තට පස්සේ තමයි ආදර්ශ බාටපත් වෙන්නේ. අන්නේ කරනකොට රත්තරනේ වතුර දාන්නත් ඕනේ. ඉන්න දාටත් ඕන. ඒ ඒක තපස. ඒක අත්තරව හිතන්නේ හොඳයි කියලා. ආචාර්යයන් දන්නවා. අයිතිකාරය හිතන්නේ මේ විදිහට ගින්න දැම්මොත් වෙනකට වතුර දැම්මොත් මේක මොනවා වෙයිද කියලා. ඉතින් පත්තරේ ගුණේ ඒක තමයි. අන්න ඒ වගේ මේ අර්ථය ධර්මයට එක වෙන් කරගෙන මිනිසුත් එක්ක අර්ථ චර්යාවේ ඉඳන ගමන් ධර්මයේ මතු කරලා දෙනවා කියන එක ඒක නිකන් අමුතු කලාවක්. අර්ථය කියන එක විද්‍යාවක්. අර්ථ ශාස්ත්‍රයන් විද්‍යාවක්. ඒ හරහා ධර්මයේ මතු කරලා දෙන එක. ඒක නිහඬ බණ. ගොඩාක්කල් අසුරුනට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ කියන දේවල් වලින් කරන දේවල් වලින් මොනවද දැන වෙන දේ. දෙය අර්ථය මොකද්ද කියන්නේ. නීතාර්ථය මොකද්ද කියන්නේ. ඒක තේරුම් ගන්න ඒ ඒකට ලක් වෙන පුද්ගලයා බඳුන් වෙන පුද්ගලයා ඉන්නේ කෙනෙක් එක්ක. එහෙම නැතුව මේ බණේදී ඒ පිට මෝරන්නේ ඒකට නිප්පක ප්‍රඥාව කියලා කියන්නේ උප්පත්ති ප්‍රඥාවක් තියෙනවා. ඒ නිසා එහෙම නැති කෙනෙකුට මේ කියන දෙමලේ තේරෙන්නේ නැතුනට බය වෙන්න එපා. ඒ තමයි ස්වභාවය. ඒ නිසා මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙච්චර විදා කෙරුවට හැදෙන්නේ කී දෙනාද කියලා බැලුවොත් සුළු ගානයි. එහෙම කියලා අධ්‍යාපනයේ මුදල් කපා හරින්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා මේ මාර්යා දීපු පොඩි අභියෝගයක් බුදුචන්නාංශයේ දෙන හේතු දෙකක් වෙනට සමාජගත සීතියේ හිතානුකම්පාය ලෝක හිතානුකම්පාය දෙක මයිලක රාග ද්වේෂ නැහැ. දැන් මං අද මාසුකාවට ගන්න එක්කලත් රාග ද්වේෂය තියෙනවා අඩු කිරීම සඳහා කටයුතු කරනවා. කටයුතු කරන එකන කොහොමද අනුන් එක්ක සම්බන්ධීකරණය කරනකොට ආර්ධනාවක් වෙනකන් ඉන්නේ. කවුරුහරි මොනවාරි කියනවා නම් ඊට වගකීමෙන් අහන්න ඕනේ ඔයා මේ ආර්ධනාව බාර ගන්නවද මොන සිට අපි දක්වාම ඉන්නවද නෑනේ ආර්ධනා කරලා යනවා නම් ගන්න එපා ඒ කියන්නේ ඒගොල්ලෝ නිකන් මේ අර ආරක කඩේට දක්වන එක විතරයි කරන්නේ ඊට පස්සේ හරකට වෙන දේ අපි උදන්නේ නෑ මුලමඳාගේ ඉඳෝ ඒ වගේම Tamanට යුතු හැකි රුචි කියන සම්පජානිය කියන්නේ මම මේ කළ යුත්තක්ද මේ කරන්නේ නැත්නම් මට ගැළපෙන්නේ නැති දෙයක්ද කියලා නම් මුලින්ම කියන්න ඕනේ මෙන්න මේ විනය පද්ධතියක් තියෙනවා මොනාස්ටික් රූල්ස් තියෙනවා මට මේක අයිති වෙලා අශෝභන වැඩක් මම කරන්නේ ඊට පස්සේ අකින නෑ නෑ මම මේ ආහාර ආවේ ලොකුහාමුදුරුවෝ තහලා මේ යුතුයි කියලා කියනවා මේ මේ තත්ත්වය අරදෙදී ඊට පස්සේ මට හැකිද කියලා බලන්න. ඒක මගේ විශේෂේශ්‍රයද කියලා. හැකි නැත්නම් මේ කියන්න ඕනේ මේක ගෞරවයෙන් කරත හැකි. හැබැයි මම දන්න සාත්‍රයක් නෙවෙයි. මට හැකියාවක් නැහැ. යුතුය හැකි දෙකම සමර්ථ වුණත් රුචි දෙය කරන්න කියලා කියනවා. ඒක සන්තෝෂයෙන් කරන්න පුළුවන්. ඒ සියද සියක් පදාර්ථකයි. අවසානයේ කරන්නේ මොන යුතුයකමකට ගැලපුණත් මොන හැකියාවට ගැලපුණත් මට රුචි දෙයක්. අන්න ඕක තේරුම් ගන්න ඕනේ Taman ඇසුරු කරන අනිත් කෙනත් එක්ක. මේ බයට එහෙම නැත්නම් මුදලට වැඩ කරනවද? එමන්සට ඒකේ රුචිකත්වයක් job satisfaction කියලා කියන්නේ. තියනවාද කියලා. ඒක තියෙනවා Taman ඒක කරලා තියෙනවා. Taman දැනගන්න ඕනේ මේ දේ මම ආසාවෙන් කරනකොට මෙහෙමයි බලෙන් වැඩ කරන්න ගියාම අමුතුම තාලයකට වැටෙනවා. ඉතින් ඒක මාව දරුවෙක් එක්ක වැඩ කරනකොට මම දන්නවා දරුවගේ අවශ්‍යතාවය. ඒකට මවුනෝන කියලා කියන්නේ ඉතින් ඒක අර දරුවා මම කියලා හිතාන තමයි කටයුතු කරන්නේ. එහෙම නැතුව මව්වරු හැම කෙනාටම ඔය ළමා මනස ගැන සයිසයිකියාට්‍රි ගැන දන්නේ නැහැ. නමුත් අම්මා තමයි අන්තර කොහොමද වග වෙන්නේ? දෙසේ දරුවත් අම්මා තමයි පළවෙනිම ගුරු ගුරු රැවිදේට කුබ්බ අච්ච උපාචාරී විදිහට ගණන් ගන්න. ඒක සම්බන්ධ වෙන්නේ මේ ජෛව විද්‍යාත්මක ක්‍රමයකට. පුනරු පුනරමේව පරිණාම ක්‍රමයකට. ඒක ගන්න පුළුවන් මේකට. තමන් කරන දේ යුතුයද හැකිද රුචිද කියලා. ඒක තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. ගෝචර සම්පජඤ්ඤය, සාර්ථක සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය. ඒ වගේ වැඩක් කරන්න ඉස්සරලා සලකා බලන්නේ නැතුව තැන්නොත් ඇදේට අර විශේෂ තුර දවල් හැදුවා වගේ තමයි. ඒ වගේම මේ තමන්ගේ ඒ ආර්ධනා කරපේකන ගැත්තන්නේ අර දෙන්නේ වැඩියන්නේ. ඒකෝ තමයි මේක අද කාරණාව සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අද නෑ අද ඒකට කියන්නේ පැනලා දෙනවා. මම සුදුස්ස මට පුළුවන් මම යනවා කියලා. ඉතින් ඒකයි අද ගොඩාක් විභාග පාස් වෙච්ච අය කනගාටු වෙන්නේ මට මෙච්චර සුසුකම් තියෙනවා. මට මෙච්චර හැකියාවල් තියෙනවා මා වැඩකේ දෙන්නේ නෑ. ඒ කියන්නේ එයාට හොඳ ආරම්භන ගොපල්ලේ කම්බෙලා නෑ. වැඩ ගන්න මිනිහට අවගත වැඩ කරන්න ඕනේ නෑනේ. වැඩ පටන් ගන්න පුළුවන් මේගොල්ලෝ එහෙම නෙමෙයි. මේගොල්ලෝ කියන්නේ නැන්නේ මෙච්චර මහන්සියම ඉගෙන ගත්තා මට මේක ලැබිය යුතුයි. ආයතනයට ගියොත් ඔච්චරමයි ප්‍රශ්නේ. මට උඩින් ඉන්න එකනා මට මේකට සුදුසු ගන්නෑ. ඉතින් ඒකට මෙයා තුළ කිසිම රුචිකත්වයක් පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා රජේ රැකියාවල් එහෙම නැත්නම් ওই කියන ආයතන වල සිටුවෙන එකයි. අත් සර්වඥාන්සේගේ සාසනේ එහෙම වරදණ්ඩයක් නැහැ. තමන්ට රුචිකත්වයේ කියනවා තමයි ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මාර්යා දෙන මේ උපදේශය ගත්තොත් අපි ඉදිරියපත් වෙන්නෙම නැහැ. ඒක ධාම රාග ද්වේෂ තියෙන බව දන්නවනේ. නමුත් මොකද්ද මේ බුදුජානනාංශ කියන රාග ද්වේෂ මො නැති කරපො කියනහක්. එහෙම නැත්නම් දන්නවා නැති කිරීම සඳහා කටයුතු කරනවා නැත්නම් සංසාර බය දන්නවා සංසාර බය නැගීමට කටයුතු කරන කෙනාගේ ප්‍රතිපදා මොකද්ද කියන එක පොතක ලියලා පෙන්නන්න බෑ. ඒක හැම වෙලාවෙම ට්‍රයිල් ඇන්ඩ් එරර් තමයි. ඒ නිසා ඒ දේ කරනකොට තමයි ලැබෙනවානේ මිහිරිසා මිහිරි අත්දැකීම් අන්නේ ටික බෙදා ගැනීමට තමයි ධර්ම සාකච්ඡාව කියලා කියන්නේ. එතකොට යා කොන්දේසි විරහිතව හෙලි කරනවා මොකද දන්නවා අනික අහන අයත් හරි කැමැති. ඒගොල්ලොත් ඉන්නේ අතරමැද. රාග ద్వේෂ මොහොත් තියෙනවා සමහර ලාවට වාර්තා කරන්නත් වෙනවා ඉදිරිපත් කරන්නත් වෙනවා ඉදිරිපත් වීම අවශ්‍යතාවය තියෙනවා. නමුත් මේක මගේ රාග ద్వේෂ මොහොත් කැපීම සඳහා කොහොමද යන්නේ කොහොමද ඉදිරියට යන්නේ කියන එකට කාගෙන්වත් අහන්න යන්න එපා. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. උපදේශන කට්ටිය ඇති. සත්‍ය කිසිම උපදේශයක් බලංගු නැහැ. තමයි අහන නිර්ම නියතමානී ගතිය වටිනවා. අපි ඊට වැඩි වටිනවා මේ ආර්ය පරිශ්‍රම. උදාහරණයක් වශයෙන් ගත්තොත් සත්‍ය පිටරන් කියනම කොච්චර දෝ හිල පිටියක්. ඉතින් අපේ ස්වභාවය තමයි ඒක තරහ වෙන්නේ. මට භාවනා කරන්න බෑ හිත පිට යනවා ශබ්ද එනවා ආනම්මන කියලා බාහිරේ নানা ආකාර මේ නොහැකියාවන් සහ නුසුදුසු තත්ත්ව ඒ කියන්නේ අසප්පාය කර්ම කියලා මට කියන්නේ. ඉතින් භාවනා කරන්න ගිය කෙනාටත් ওই ටිකම ලැබෙනවා විද තියෙනවා. නමුත් එයා ඒක කිචු වාර්තා කරනවා භාවනා කරගෙන මෙන්න මෙච්චර වෙලාවයි යන්තම් හරි හතිය තියෙන්නේ. මේ වෙලාවේ නැහැ. ඒක ගුරුවරට ඒත්තු ගන්න ගන්න පුළුවන් නම් හිත පිට යන එක නෙවෙයි අකුසලය හිත පිට යාම පිළිවෙතට නුස්නා ගතිය කියලා මේ කමඨාන් සුද්ධ කිරීමක් කරනවා හිත පිට යන එක වළක්වන්න කාටවත් බැහැ සර්වඥාසේ සමන්සාර්ථයන් ලැබුණ පස්සේ හිත පිට ගිහිල්ලා තියෙනවා ඒක උදාහරණ දෙලින්ම මතු කරලා දෙන එකයි අපිට අද සාක්ෂියකට ගන්න පුළුවන් ඒ එහෙමනම් ඒක වාර්තා කරනකොට ගුරුවරයා මේක හරියටියට හදලා දුන්නේ නැත්තම් ඔබ තමයි මනසේ සමුසේ අරකට හිතනවා මේකත් හිතනවා ඔහොම කරන්න බෑ බාහන මෙහෙම කරන මෙහෙම කරන කියලා ඇර කඩාවන්න බෑ හැම වෙලාවෙම ඒකට කියලා දෙන්න පුළුවන් මේ හිතට කියන්නේ එකක් ධර්මතාවයක් සත්‍ය වගේම චෛතසිකයක් චෛතසික වැඩක් ඒක ගණන් ගන්න එපා ඔයාලට මම සාක්ෂියක් දෙන්න නැත්නම් සාධිකයක් දෙන්න එනතන ඔයාලට පොඩි සන්තෝෂ වෙන්න ගන්නත් ඔය හිත පිට යනවා වගේම අපහු වෙනවා යනවා ඇත්තනම් එනවත් ඇත්තමයි යම් කිසි සමුදේ ධම්ම ගබ්බන්තං නිරෝධා. යම් විඤ්ඤයකට හිත පිට යෑම හටගත්තා නම් ඒක නිරුද්ධ වෙනවා. ඒකට එන්නේ ආරමුණටද කියලා බලන්න ඕනේ. මේකේ වෙන ආරමුණකට යන්න පුළුවන්. අරමුණෙන් අරමුණට පැයි ගතන් කරලා හදාගන්න. අරමුණට එන්නේ කියලා බලන එක තමයි ඔන්න ඔය සතිය වඩපිටේ තියෙන දෙවෙනි මට්ටම. සතිය දෙවෙනි වාසිය පළවෙනි තමයි අරමුණේ හිත තියෙන එක. දෙක නන්නත්තාවේ හිත නැවත එනකොට කොච්චර ඉක්මනට කොච්චර නිරුත්සාහව අරමුණට එනවා කියලා බලන්නකො. ඉතින් ඒක කම්පටා සුද්ධ කිරීමක්. යම් වෙලාවක යෝගාවචර දැක්කොත් ඉත පිටිය යනවා ඇත්තම. ඒ අරමුණ අභිරමණය කරන්නේ ටික වෙලාවයි ඊට පස්සේ හිත වෙන අරමුණකට හෝ මූල කර්මස්ථානට එනවා. එක දවසක් හිතනද මේක මූල කර්මස්ථානට උපදේශ පරෝපදේශ රහිතව ආව දැක්කයි කියලා ඉතින් මේ යෝගාවචරය ගතිය නෙවෙයි ඒක කාගෙත් හිතේ ඇති. ඉද පිට යනව අප වෙනවා. මෙයා විතරක් ඒක දැකීම නිසා විශාල උත්ප්‍රේරණයක් ලැබෙනවා වාර්තා කරනකොට ගුරුවරයාට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මේ මනුස්සයා සත්‍ය විතරක් නෙවෙයි අසත්‍යයක් දන්නවා. අසත්‍යයේ තියෙන බාධකය දැන් සාර්ථකයක් කරගන්නත් දන්නවා. ඊටත් වැඩි එළිය පෙන්වන්නත් දන්නවා. ඒක මහා විශාල මේ ජයග්‍රහණ. ඉතින් මේක තව ටිකක් පුරුදුණයි කියන්නකෝ. එතකොට මෙයාට අර හිත පිට යෑමේ බය අඩු වෙනවා. හිත පිට ගියාම නිසා ඇති වෙන හිතේ කෙලෙසන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතන කමන්න ගණන් ගන්න එපා කියලා. ඒකට පේනවා එන අරමුණත් ඉස්සර තරම්ම දන්නු නැහැ. ඉස්සර තරම්ම සරපරුස නැහැ. ඒ මොකද මෙයාගේ හිත හැදිලා නැහැ කියන්නේ. අරමුණ ආවට හිත විලාවට එච්චර එක දිගට යන්නේ. වේදනාවට ඉච්ඡතව ධර්ම වෙන්නේ නැහැ. ශබ්දාවට ඉච්ඡත තරම්ම නෑ ඕනනම් ඒ අතර වෙන ආනපන කරලා පුළුවන්. ඒකට ඒකට යෝගාවචරයට ක්‍රමයෙන් අරමුණ සහ බාහිර අරමුණ අතර තියෙන වෙනස කලිසුදු වෙනස වෙනුවට ඔක්කොම අරමුණු කියලා තේරෙනවා. ඔක්කොම අරමුණු. යර බලන බැල්මේ තමයි කියන්නේ. ඊට පස්සේ අහනවා දැන් මම පිට ගිය ගමන් අරමුණේ කෙනෙක් කියන්න ඕනද? දැන් තමයි හිත වැඩ කරන හැටි බලන්න ඕනද? එහෙම නැත්නම් ඔය යන්න ගන්නවා. දැන් බොහොම කලාතුරකින් තමයි කෙනෙකුට ප්‍රශ්න නගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ තරම් වාක්ම තමන් ගැන විචනාත්මකව නගන්න. ඉතින් එහෙම වෙනකොට මම කියන්නේ තුනම ආර්ය පරිශ්‍රණය කියන්නේ. ඊ හිත කරුණට ගන්න පුළුවන්කම ආර්ය පරිශ්‍රණයලා ගන්නවා. ඒ අරමුණ එන්නේ නැහැ. නන්නත්තර අරමුණේ මේ ඉන්නවා. බලන්න මොකද මට වෙන්නේ කියලා බලන්න. මොකක්වත් වෙන්නේ නැහැ. දුකෝ ශක්තියක් ලැබෙනවා. එහෙම නැත්නම් යන්නේ ඵලයන් එන්නේ වරෙන් කියලා ඔය යන්න අරිනවා. මොකක්වත් වෙන්නේ නැහැ. ඔය තුනේම ඒ ලැබෙන අත්දැකීම තනිකර විපස්සනාවක් තියෙන්නේ ආන්න මේක වාර්තා කරගන්න මේ මට්ටමට ගියා නම් අයින් එහාට භාවනාවක් උගන්වන්න ඕනේ නැහැ. අර අරමුණේ හිතියත් එකයි නැත්ත් එකයි ඉඳගෙන හිතියත් එකයි සක්මන් කරුවත් එකයි වේදිනා වැඩ කරුවත් එකයි කාර්ය බහුල වුණත් එකයි මගිට අහිං කරුවත් එකයි කරන දේ බලාගෙන ඉන්නවා එකක්වත් මම නෙවෙයි කරන්නේ මේ මට කවුරුද කිව්වා නැත්නම් අවශ්‍යතාවය මතුවනවා මම කරා උඹ විනිශ්චය කරන්න නැතුව හිටියොත් ඒ යෝගාවචරයට මේ සමහිතක් හැම දෙයක්ම කෙරෙහි සමහිතක් නැත්නම් අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන හිතක් ඔය ගතිය පේන්නේ අනුන්ට මෙයා කිසි දෙයක් ගණන් ගන්න නෑවා. කිසි දෙයකට අහුම්කම් දෙන්නේ නෑවා. කිසි දෙයක් විනිශ්චය කරන්නේ නෑවා කියලා. ඉතින් ඒ වෙනකොට ගම ගෙදරක අවුලක හිටියොත් හරි අවුලයි. මේක හිතන්නේ මෙයාගේ නොසලක හරින ගැටි වැඩි කියලා. තාත් අපි හිතුවොත් අරණ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත අරණ්‍යයකට ගියත් භාවනා නොකරන පිරිසක් එක්ක හිතුවොත් හරි කරනවා. භාවනා කරන කෙනෙක් හිතුවොත් මේක තේරුම් ගන්න. දුක්ඛ මූල ශුන්‍යාකාර කියලා දැන් තියෙන දේවල් ලොගත්ත ඒ යෝගාවචරයට අනුග්‍රහ කරන උහු කලාසුකින් කියන තමයි තේරෙන්නේ. එතන යෝගාවචරය ඒක ඇතුළතට දිරව ගත්තොත් ඊට තේින්න ඉස්සරම ගණන් ගන්න කියලා තමයි සංස්කාරයක් හදාගත්තේ. ගණන් ගන්නයි කියලා කියන්නේ කට්ටිපයින් හොර හිතක් නෙවෙයි. වැඩේ කරනවා කියන තක්කු මොක්කු නැතුව. ඉතින් අන්නේ වගේ මේ වගේ දෙයකදී කුමක්ද කළ යුත්තේ කියලා ගුරුවරෙන් අහන එක සාධාරණ බෑ. ගුරුවරට දෙන්න උත්තරයක් නෑ. කොයි එකත් එකයි. ඒක සාමාන්‍ය උත්තරයකට ගණන් ගන්න බෑ. ඒ කමටහන් සුද්ධ කිරීමට ගණන් ගන්න ඕකම ටිකට කරගෙන යන්න කිව්වම හිතන්නේ මේ දැන් කමටහන් සුද්ධ කරලා සුද්ධ කළා මහන්සි ඇති. ඒකනේ එකම දේ ආ ඕකේ ඕකේ කියන්නේ අරයි. මොකද බුදුන් පරිසාතේ පටන් ගත්තාම පැය දෙක තුන එකට පටන් ගත්තා හැන්ද පහ වෙනකම් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හය කරලා දිගට යනවා. ඒක අහගෙන ඉන්නකොට එපා වෙනවනේ. ඒ හිතෙන්නේ මේ වෙහෙත වෙලා කියන්නේ. ඒව නැත්තම් මේ ගුරුවරයා මම විතර අත්දැකීම් ලැබලා නැහැ කියලා. එකක් ලොකු සංජය දෙන්නේ කියලා. නමුත් මේකේ කියන්න තියෙන්නේ ඉස්සර මෙවට එතන එතන වහවහ තීන්දු කරන්න ඕනේ වුණාට දැන් ධර්මයේ විසින් උත්තර ලැබිලා තියෙනවා. අර්ථ ධම්ම දෙක තේරෙනවා. මේක නිරුක්තියට කාටද කියලා දෙන හැටි කරලා එකක් දෙකක් කරලා තේරෙනවා. ඊට පස්සේ තියෙන්නේ විකට මේක කරගෙන යන එකයි හැබැයි අපි ලොකු සංහංශේ වාගේ අය කියනවා ඒ උනත් කොයිකේවත් එක උනත් පරියන්කේ වෙලාවට පරියන්කේ කරපො. ධක්මන් වෙලාවට ධක්මන් කරපො කාල විචාරණ කරපො. නැත්තම් හිත නිදහසට කරනු කියනවා දැන් ඉතින් මට කොයිකේවත් එකයි. භාවනා කරුවත් එකයි නැත්නම් තේරෙනවා. කියන්නේ හිතත් එකයි නැත්නම් එකයි කියලා. අන්න ඒ වගේ දේවල් කෙරුවොත් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා හරියන්නත් ඉඩ තියෙනවා. මරණයට පස්සේ ඉතුරු වෙන ආදර්ශයක් නැහැ. මේ වෙලාවේ ජයපරාජය නෙවෙයි නම වැඩ තියෙන්නේ. අපි මරණයට පස්සේ මොකද්ද ඉතුරු කරලා යන ආදර්ශය? දැන් සරුවචන් වහන්සේත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සාරිපුත්තු මොග්ගල්ලානදී මහා ස්වාමීන් වහන්සේලා නිසිපත භාවනා කරන්නේ. ඊයත් මේ වැඩ ඉවරයි කියලා පාරංකරගේ පොත් ටික ඇඳයන් තල්ලු කරලා ගිහිල්ලා පිටුනට නැති නෑ. හැමදාම ආධුනික වශයෙන් භාවනා කරනවා. ඉතින් ඒක තියාගන්න. ඒකට මායරට කට උතර නැහැ. කාටවත් ඔබ දෙන්න යන්නේ පිළිසුත් නැහැ. ඒත් භාවනාවට. ඒ වෙලාවට මාට එන්නේ නැහැ. මම දැනෙන කොක්ක ගන්න තරක් නැහැ. මෙතන කොක්ක ගහන්නේ මායරට මේ තව කෙනෙක් මේ පහනේ තව පහනක් පත්තු වෙයි කියලා බයයි. ඒක මාය අතර දෙන්න බෑ. සූදානම් කෙනෙක් ඉන්නවනම් ඒකල ගත්තාමයි ඒ සඳහා අපි විරුද්ධ ආරාධනාවක් කරලා තියෙනවා. හැබැයි උඹ කට යුතුයමයි කියලා අහවලා කියලා එහෙම නම් කරන්න මම කෙනෙක් නැහැ. ඒක නිසා මාදා කිව්වයි කියලා ආගදේශ මොහොව ඉවර වෙනකම්ම අනුන්ට අනුශාසන නොකර ඉන්න එක දැඩි ප්‍රතිපත්තියක් කියලා කියනවා. නමුත් කවුරුරි ආරාධනා කරොත් කර්මකාණ්ඩ සාකච්ඡා බලලා ඒකට යන්න හැබැයි තමන්ගේ තියෙන සීමාවල රුචි හැකි යුතුය හැකි රුචි කියන මට්ටමේ බලංග අත්‍යවශ්‍ය කරන්නේ අර හිත පිට යනවා වගේ වැරදි වැඩ වෙන්න ඕනේ අපේ ඇති. උනාට ඒක ආතරහන්න පරිශී කරන්න එපා. ඒකෙන් අපිට ගන්න සතිය කරන කෙනාට අසතියෙන් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා. ඒකෝට තමයි අපිට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. තව වැරදි කරන කෙනෙක් අඳුර ගන්න පුළුවන් ගැතියක්. ඇයි මෙච්චර දැනගෙනත් මෑතින් වැරදුනේ කියලා දැනගන්න පුළුවන් ගැතියක් යනකොට ඒ ආකල්ප පිළිබඳව විකල්ප පිළිබඳව අදහස් පිළිබඳව සංකල්ප පිළිබඳව පොඩි අවබෝධයක් එනවා. ඒක මේ මම කියන කෙනාට සීමා වෙලා නැහැ. ඒ emotions කියන්නේ. emotion කියන එක ඒ වෙලාවේ හට ගන්න දෙයක් හරියට වඩදිය භාගිය වගේ. හරියට මේ කන්නේ විලාවට ඉස්තු එන්නා වගේ. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. මට කරන්න පුළුවන් ඉන්නේ ඉස්තුවට හැද ගැහෙන එක මිසක් ඉස්තු වෙනස් කරන්න. ඒ emotional intelligence එන්දරන් තමනොත් දැනගෙනම අනුන්ට ඒකට උදව් කරන්න යන්න ඕනේ සාකච්ඡා ස්වරූපෙන් සම්බ්‍රහ්මචාරී ස්වරූපෙන් ආචාර්ය ස්වරූපෙන් නෙමෙයි. උගදෙනෙක් ඇවිල්ලා මගේ ගුරු දෙවියන් ආශ්‍රය අරකයි මේකයි කියලා ආචාර්ය මේ නම්බුකාර දෙනවා. ඒක පරිසම් පරිසම් වෙලා තමන්ගේ වෙන්න තියෙන සේවේ නැත්තම් මේ අපි දැනට උකහාගෙන තියෙන ටික නිමි પરම්පරාවට යන්න දෙන්නේ නැතුව ඉදිරියට යන්න. ඒකට අනිවාර්යයෙන්ම ආරයි. මෙකල කෙලෙස් මාරය එනවා. එන්නේ මේ වගේ බණකදී කියන්න පුළුවන් වෙන්නේ තමයි එන හිතවිලිම. ඒගොල්ලෝ උච්චාවච භාව කියන. සමහරලාට හොඳ බූට්ස් වලට එනවා. මාට එන්නේ නැහැ. ඒ එනකොට දැනගන්න ඕනේ මේක මේ මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. මේ කවුදෝ හිතට ආවේශ වෙනවා. නැත්නම් මාන ආවේශයක් ඇවිල්ලා තියෙන්නේ. ඒකත් ප්‍රකාශ කරන්න. මට මේ ගන්න බෑ. මට බෑ කියලා හිතේ. කිරුවොත් වරදිනවා. ඒක අනිත් අහලේ දෙකනත් එයා මහරවිසා මෙතත් කියනවනේ. එයා කියන්නේ නෑ නෑ බොක් කරපන් මාත් ඉන්නම්. නැත්නම් ආර්ධන කරපු එක නෑ නෑ. ඕගාගේ දේවල් අපි කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ වඩින්න අපි බලා ගන්නම් කියලා. ඒකට අපිට පුළුවන් running the risk කියලා පොඩි අවධානය සහිත වැඩේ කරන්න. ඒ කියන්නේ සමහර චරිත එහෙම අවධානයක් ගැනීම වැඩ කරන්න කැමති. උගාචරිත එහෙම කැමති නැනොත් භාවනා දියුණුව වෙන යනකොට මේ කැපැසිටි කේ අවදි වීමක් විකසිත භාවයක් පුළුවන් දේවල්ට ඉදිරිපත් කරන ගතියක් වැඩි වෙනවා. ඒක තමයි මාර්ග පරාජය. ඒක තමයි මාර්ග පරාජය. ඉතින් ඒකට භාවනා කරන්න වෙන්නේ වැඩ අධික වීමද වැඩ අඩු වීමද, tempat වීමද හිත සැලඹීමද මේ දෙක අතර කාටවත් නිශ්චය කරන්න. කවුරුර කියනවා මේ භාවනා කරන වෙන්නේ tempat වෙනවා කියලා ඒකට මාර්ගය හරි කැමති වෙනවා. ඌ ගැට කරලා ඉන්නවනේ මොනවක්වත් කියන්නේ නැතුනේ. නෑ. උඹ කිව්වා මේ ලෙවල් වැඩ කරනවා ඒකෝට තමන් හිතාගෙන ඉන්න අනේ මම මාර මම පරිජ වෙන්න ගියා මම පැලිය වෙන්න ගියා මේ මොකද්ද වෙන්නේ කියලා. ওই දෙකේදීම මාර ඉන්නකි මාර පරාජය කියලා කියන්නේ ওই දෙක සිද්ධ වෙන දේවල් මිස කරන දේවල් වෙන්න දෙන්න එපා. අපිට හදනා කෙරුවොත් වගේ කීමේ ඒ දෙක කරනවා. ඊට පස්සේ බොඩි නොලෙජ් එකෙන් අහනවා. ඇඟ කියනවානේ මේ දෙක කරමු කියලා ආයෙත් හරි ඒක රුචි කියලා කියන්නේ. ඉතින් මේ දෙක අත්‍යවශ්‍යයි මේ නායකත්ව පුහුණු අද ලෝකේ තියෙන අඩුම අදුම නැත්නම් දුර්ලභම සම්පත්තිය තමයි නායකත්වය. ඇත්තම නෑ. තමන් පිළිබඳ තමන්ට නායකත්වයක් ඇත්තේ නෑ, පවුලෙත් නෑ, පන්ති කාමරයකත් නෑ, රජෙත් නෑ. ඔක්කොම නිකන් දුකට බාටපත් වෙලා තියෙනවා. ඒ නිසා ජනයා හිතා ඉන්නවා දැන් මේ කල්ලිවන් දකින්න බෑ කියලා. එහෙම වෙන්න දෙන්න ඕන කමක් නෑ. මේ කියන ආචාර ධර්ම පද්ධතිය අනුගත කරනවා නම් වැරදි අඩු යම් ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් තත්ත්වයක් අද තියෙනවා. ඒකට මම ගොඩාක්ල් මේ ලෝකේ දිහා බලන්නේ. නිසා මම කැමති ඒක හදාගෙන දාගන්න. මම කියන්නේ මම කෙලස් කපලා තියෙනවා මාර පරාජය කියන එක. මාර මැෂිනා නිතරම ළඟින්. මේක වෙනද කිසිම සැකයක් නැහැ. උස්සලාම පොලේ ගන්න. මුලමෙදාක හොඳට බලාගෙන යනවා. එහෙම අනිත්‍යගතේ ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්මදේශනා දශවාරයේ මෙතේ સમાપ્ત කරනවා එනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු විසාදු